සත්තන්තු දේවතා සද්ධම් සම්මා අපගේ දේශකයන් වහන්සේලාට අනුදැනුමක් කරනවා මහණෙනි ධර්ම ශ්‍රවණය කරන පින්තුන්ට අවබෝධය සඳහා රුකුලක් වෙන්නට ධර්ම අවවාදයක් සඳහන් කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ උපමා කරනවා පහුරකට. පෙරතුනේ පහුර කියලා කියන්නේ ගඟකින්, පොයකින් මෙගොඩ ඉඳලා එගොඩට යන්නට උදව් වෙන වස්තුවක්. ඒක කොච්චර වටිනවා වුණත් ඒක කොච්චර Tamanda ප්‍රයෝජනවත් වුණා වුණත් ඒක කරේ තියාගෙන යන බවක් අපි දැකලා නැහැ. ඒක තවත් අයගේ ප්‍රයෝජනය සඳහාම ඒ යුර මත තනි කරලා දාලා යනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය ධර්මයේ කියලා කියන්නේ බණ දන්නවාය කියලා. මට ත්‍රිපිටකයේ මෙච්චර සූත්‍ර කටපාඩම් කියලා. ත්‍රිපිටක ධර්ම කරුණු මට මෙච්චර මම පරිශීලනය කරලා තියෙනව හෝ උපාදි තියෙනවා කියලා. කරපින්නාගෙන ඉන්න නම් නෙමෙයි. ධර්මයේ කියන්නේ අපි හැමෝගුණ චරිත සංවර්ධනය තුලින් අපේ ඉලක්කය කරා යොමු වෙන්නට තියෙන මහඟු අවස්ථාවක්. ඒ නිසා අපි හැමෝටම ධර්මය සරණයි, ආරක්ෂාවයි, ප්‍රතිස්ථාවයි. නිසා බොහොම හොඳින් ධර්මයේ ශ්‍රවණය කරන්න. බොහොම හොඳින් ඒ ධර්ම කාරණා මතක තියාගන්න උත්සාහ කරන්න. තමන්ගේ ජීවිතය සංවර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර වූ උතුම් නිවන අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කර ගැනීමට මේ සියලු පින් කුසල් බණ අහන මේ පින්තුන් සියලු දෙනාටම හේතු වාසනාම වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි ධර්ම ශ්‍රවණය කෙරෙහි සිත යොමු කරමු. පින්තුනේ අපි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම මාර්ගය තුල ගමන් කරනවා නම් එහෙමත් නැත්නම් මේ ධර්ම මාර්ගය අපි විශ්වාස කරනවා නම් මේ ධර්ම මාර්ගය තුල ගමන් කිරීමෙන් අපිට නිර්වාණ අවබෝධය ඇති කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් කියන මේ විශ්වාසය තියනවා අපි හැමෝම කළ යුතුයි කාර්යයක් තියෙනවා. මොකද්ද අපි කළ යුතු කාර්ය බවටපත් වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ මඟ අනුව ගමන් කරමු. මිනිසත් බවක් ලැබපු අපි ඒ මිනිසත් බව තුලින් අපේ ජීවිතය යහපත් තත්වයට පත් කරගෙන සාර්ථක දෙවියක් ගත කරලා සැලසිල්ල දෙන තියාගන්න පුළුවන් අවස්ථාවක් ඇති කර ගැනීම අපි හැමෝගෙම වගකීමක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ලැබුණු මිනිසත් බවට ඒක නිගාවක් හැටියටයි අපිත් සලකන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ ගැන අපි කතා කරනවා මේකේ. ඒකට හරි අපූර්ව සූත්‍රයක් අපි නිතර නිතර අපේ පින්නතුන්ට මතක් කරලා දුන්නා. මොකක්ද මේ සූත්‍රය? මංගල සූත්‍රය. මංගල සූත්‍රයේ පිළිබඳ නොයෙකුත් විවිධ අර්ථකථන තිබ්බත් අපි මේ වෙලාවේදී අපිට ලැබුණ කාලයත් එක්කලා අපි වැඩි යමක් කියන්නට බලාපොරොත්තු නොවුනත් පුංචි යමක් අපි කියන්නට ඕන. මේ මංගල සූත්‍රයේ කාරණා 38ක් ගැන කතා කරනවා. මේ කාරණා 38 එකින් එකට එකින් එකට හරි පේලියට පිළිවෙලට අනුපිළිවෙලට පෙළගස්සලා බලන්න හරි අපූර්ව පැහැදිලි ගමන් මගක් අපිට දකින්න ලැබෙන්නේ. මේ පැහැදිලි ගමන් මග තුල අපිට යන්න පුළුවන්කම තියෙනවා නම් මේ පැහැදිලි ගමන් මග තුල අපිට ගමන් කිරීම තුල ලොකු විශාල පිටුවහලක් අපේ ජීවිත සකස් කර ගැනීමට සහයෝගී ලැබෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වා වදාළ හරි අපූර්ව ගාථාවක් තමයි ලබජේ පාපකේ මිත්තේ ලබජේ පුරිසාධනේ බලන්නකෝ තථාගත බුදුරජාණන් වහන්සේ කියන්නේ කරුණාවෙන් මූර්තිමත් වෙනවා සකල ලෝක සත්වයා කෙරෙහි පතල බහා කරුණාවකින් යුක්තව කටයුතු කරපු කෙනා. හැබැයි උන්වහන්සේම අපිට කියනවා නබජේ පාපකේ මිත්තු. පාප මිත්‍රයෝ නම් අසුරු කරන්න එපා. දැන් ඊගාවට තව ගැටලුවක් අපිට තියෙනවා. මොකද්ද? හොඳයි. අපි කවුරුත් පාප මිත්‍රයෝ ඇසුරු කරන්න කැමති නෑ. පැහැදිලි එක. නමුත් මේ පාප මිත්‍රයා තෝරගන්නේ කොහොමද? ඒක එක ගැප්තික කාරණාවක්. තවත් පැත්තකින් ගත්තහම පාප මිත්‍රයෝ හොය හොයා අයින් කරන්න උත්සාහ කරන අපි එහෙම නැත්නම් මම කියන පුජ්‍යලයා කොච්චරනම් පාප මිත්‍රයෙක්ද, කල්යාණ මිත්‍රයෙක්ද කියන එක පිළිබඳව සැලකිලි දැක්විය යුතුයි. මොකද මම පාප මිත්‍රයෙක් බවට පත් වෙලා කල්යාණ මිත්‍රයෙක් හොයනවනම් පාප මිත්‍රය දුරු කරන්න කියලා හිතනවනම් ඒක අසාධාරණ ක්‍රියාවක්. මොකද අපි උත්සාහ කරන්නේ මේ බණ අහන අය ලවා මේ සමාජයේ සෝදනය කරන්න දෙමේ. මේ බණ අහන අය පළමුව සකස් වෙලා බණ කියලා අපිත් ඇතුළුව. පළමුව සකස් වෙලා දෙවනුව මේ සමාජයට යමක් අර්ථයක් එකතු කරගන්න. එහෙමනම් මෙහිදී අතිශය වැදගත් පළවෙනි කාරණාව බවට පත් වෙනවා. මේ බුදුහාමුදුරුව ගන්නපු කාරණාව හැටියට. නබජේ පාපකේ මිත්‍ය පාප මිත්‍රේ පාප මිත්‍රව ඇසුරු කරන්න එපා කිව්ව කාරණාවේදී මමද පාප මිත්‍රයෙකු නොවීමට මා විසින් වග බලා ගැනීම. එහෙමනම් අපි හරි අපූර්ව තැනකට දැන් එනවා. අපි දන්නවා ජෝතිපාල මානවකයාගේ කතාව. යාළුවෝ දෙන්නෙක් හිටියා. මේ යාළුවෝ දෙන්නා හැමදාම නාන්න යනවා. මේ යාළුවෙක් එහෙම නැත්නම් මේ ජෝතිපාල මානවකයාගේ හොඳම යාළුවා. හැමදාම කියනවා අපි යම් බුදුහාමුදුර ළඟට. අපි උන්වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරමු. මේ බුද්ධාංකුරයාණන් වහන්සේ බුදු බව පතන උත්තමයාණන් වහන්සේටත් මේ පන්සලට අරගෙන යන එක අමාරු කාර්යයක් බවට පත් වුණා. අන්තිමේදී ඔහුව බෙල්ලෙන් අල්ලලා තල්ලු කරගෙන ඇදගෙන තමයි බුදුහාමුදුර වැඩි ඉන්න තැනට එක්කගෙන ගියේ. එතකොට මේ මානවකයා කල්පනා කරනවා මගේ යාළුවා මට නරකක් කරන්න හදනවා නෙමෙයි. මම මෙච්චර යන්න අකමැති වුණත් මට කුමක් හෝ යහපතක් කරන්න වෙන්න ඇති මේ පුජ්‍යලයා මට මේ විදිහට කරන්නේ. ඒ නිසා අකමැත්තෙන් නෙමෙයි මම යන්න ඕනේ කියලා හිතනවා. ඒ නිසා හරි අපූර්ව සාංශාරික ගමනක් මේක. එක වෙලාවකට ධර්මයට කැමති, තව වෙලාවකට ධර්මයට අකමැති, තව වෙලාවකට දිවි හිමියෙන් ධර්මය රකින්න උත්සාහ කරන මෙන්න මේ වගේ අය අතර දෝලණය වෙන අය බවට පත් වෙලා තියෙනවා අපි. එනිසා අපි පැහැදිලිවම අපේ ඉලක්කය පැහැදිලිවම අපේ අරමුණ අපි කුමක්ද කියලා තෝරා බේරාගෙන මේ ගමන යන්නත් අපි හිතමු. හොඳයි. එහෙමනම් අද මම කියලා දෙන්නම් කවුද මේ පාප මිත්‍රයෝ කියන්නේ කියලා. පෙළතුනේ බුදුරජාණන් වහන්සේ මේ පාප මිත්‍රය පිළිබඳව කතා කරද්දී හරි අපූර්ව මිත්‍රයෝ හතර දෙනෙක් ගැන උගන්වනවා. ඒ තමයි අඤ්ඤදත්තෝහර වචී පරම අනුප්පිය භානි අපායසහය. දැන් මෙන්න මේ විදිහට මේ වචනයක් කියලා ඉන්නට ඕන අපි සාමාන්‍ය බොහොම ධාර්මික ජීවිතයක් ගෙවද්දී සහ පාසලක වගේ උගන්වනවා නම් එහෙමත් නැත්නම් පන්සලක ඉඳගෙන ආගමික සමාජික කටයුතු කරන කෙනෙකුට වුණත් මෙහෙම දෙයක් හිතෙන්න පුළුවන්. මම මේ කරන්නේ සමාජයේ බොහෝ දෙනෙකුගේ අස්පාදනයක. උගන්න කෙනෙක් නම් දරුවන්ගේ අස්පාදනයකම ඇති. ධාර්මිකව ජීවත් වෙන කෙනෙක් නම් මම මේ ධාර්මිකව ජීවත් වෙන එකම ඇති. එහෙමත් නැත්නම් කිසිම හොරකමක් කරන්නේ නැතුව හොඳට ජීවත් වෙන කෙනෙක් හිතෙනවල මං ඒකම ඇති මට. ආය අමුතුවෙන් දන් දෙන්න ඕනේ නේ. ආය අමුතුවෙන් බලහන්න ඕනේ නේ. ආය අමුතුවෙන් සිල් ගන්න අවශ්‍ය නැහැ. ආය අමුතුවෙන් භවනා කරන්නට අවශ්‍ය නැහැ කියලා සිතවිල්ලක් එන්න පුළුවන්. මෙන්න මේ සිතවිල්ල අපි කාට හරි එනවා නම් අතට තියාගන්න. ඒක මිත්‍ර ප්‍රතිරූපක වේසයෙන් අපි ළඟට හිට වෙත නරක සිතවිල්ලක්. මොකද මිත්‍රයා කියන කෙනා වෙනයි මිත්‍ර ප්‍රතිරූපකයා කියන කෙනා වෙනයි මිත්‍රකු වගේ කියන අර්ථය තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ මිත්‍රකු වගේ අපේ හිතට දැනෙන සිතුවිලි ටිකක් තියෙනවා. මේ සිතුවිලි වලින් අපි අපිව ආරක්ෂා කරගත යුතුයි. අපි අපිවම බේරගත යුතුයි. ඉතින් ඒ නිසා පින්නතුනේ අපි මේ පුජ්‍යරය හතර දෙනා ගැන ඉගෙනගෙන අපි අපේ ජීවිත සකස් කරගෙන එවිනි මට්ටමටපත් නොවේ අපේ චරිතය සංවර්ධනය කරගෙන අපේ ద్వාදරුවනු සංවර්ධනය කරගෙන ඉදිරියට යන්නට බලමු. වචීපර්. අඤ්ඤ දත්තෝහර. මේ අඤ්ඤ දත්තෝහර කියන්නේ මෙහෙම කියනවා. අපි ඔන්න හදිසිය අපේ ගෙදරට ගොඩ වෙනවා ඥාතිය. ඉතින් ඥාතිය ගොඩ වෙච්ච හැටියෙම අර ගෙදරින් ඉන්න පුංචි එකෙකුට හරියි එහෙම නැත්නම් තමන්ගේ දරුවට හරි කාට හරි අනේ මේ තොපි ටිකක් ගෙනාවා දරුවන්ට. අනේ මේ බිස්කට් එකක් විතරයි ගන්න පුළුවන් උනේ බස් එක ඉක්මනට ආවනේ. මං තක් ගාලා ගොඩ වෙලා ආවා. ඔන්න ඔහොම කියාගෙන කෙනෙක් අපේ ගෙදරට ගොඩ වෙනවා. ඒකල්ලා ඔන්න අර ගෙදර මිනිස්සු හදලා දීපු තේ එකක් දීලා බිස්කට් ටිකක් තාලා ඔන්න වත්තේ ඇවිදින්න පටන් ගන්නවා. එතකොට දකින්න සමහර කෙහෙල් කණක් වැටලා තියෙනවා. අනේ කෙහෙල් ගෙඩියක් ආපු කාලයක් මතක නැහැ. කියලා වුණාර කෙහෙල් කණක් සමහරක් විට කපා ගන්නවා. තවත් ටික දුරකදී කොස් ගෙඩියක් දැක්කොත් එහෙම කොස් ගෙඩියක් තීල්ලා ගන්නවා. දෙල් ගෙඩියක් දැක්කත් ඒකත් තීල්ලා ගන්නවා. පොල් ගෙඩියක් දැක්කත් ඒකත් තීල්ලා ගන්නවා. දැන් අරගෙන ආවේ මොකද්ද? බොහොම පුංචි දෙයක්. හැබැයි අරගෙන යන්න ලොකු මල්ලක් සකස් කර ගන්නවා. අන් එවැනි අයව හඳුන්වනවා. අඤ්ඤ දත්තෝ හර ටිකක් දීලා ගොඩක් අරගෙන යනවා. එවැනි කෙනෙක් නම් තමන් වහා මේ නැත මිදෙන්න. මොකද මේ සමාජය පවතින්නේ හරි අපූරු ගුණවත්කම් ටිකක් එක්කලා. මේ දවස්වල මේ රටේ පවතින කොරෝනාව සංගතයත් එක්කලා මේ පුංචි මතයක් රට තුල ගොඩනැගෙමින් පවතිනවා. ඒක හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. නමුත් මධ්‍යස්ථක ඉඳලා අපි ළඟට එකතු වෙච්ච අපේ ಗುಣධර්ම ගැන පුංචි වචනයක් මේත් එක්කලා කියන්න ඕනේ. මොකද්ද? දැන් අද කවුරු හරි කෙනෙක් කොරෝනා නිසා හෝ වෙන අසනීපයක් නිසා මැරුණා. සමාජයේ විසින් අපිට එහෙම නැත්නම් අපේ රාජ්‍ය ආයතන මගින් සෞඛ්‍ය අංශ මගින් අපිට කියලා තියෙනවා වහාම පැය 24ක් යන්න කලින් මේ කටයුතු ටික ඉවර කරලා දාන්න. දැන් හරි පහසුයි. අදුම තරමින් ගෙදර සීනි කිලෝ එකක්වත් වියදම් වෙන්නේ නැහැ. බොහොම අතලොස්සක් දෙනා තමයි අත්‍යවශ්‍ය ළඟම ඉන්න දරුවෝ ටික ඥාති ටික විතරයි එකතු වෙන්නේ. ඈතින් කෙනෙකුට ඉන්නත් බෑ. ඇඳිරි නීතිය වගේ දේවල් හින්දා එහෙම ඉන්නත් බෑ. ගමේ හිටියත් මරණාධාර සමිතිවල හිටියත් සමාජික ඔක්කොටම ඉන්න පුළුවන් කමකුත් නැහැ. මේ කටයුත්තත් අවසන් වෙනවා. දැන් ඒක අපි වියදම් පැත්තෙන් බලලා අද සමාජයේ තත්ත්වයෙන් බලලා ගත්තොත් ඒක අපි හොඳයි කියලා හිතනවා නම් අපි යාලට අපි හොඳයි කියලා කියනවා. නමුත් අපි ළඟද එහෙමනම් අපේ සංස්කෘතියට එකතු වුණා මේක. දවසකින් නෙමෙයි සමහරක දවස් දෙක තුනක්. අපි දැකලා තියෙන දවස් 6 තියලා තියෙනවා. අද ඉස්සෝලන් හෙට අදම සමහරක් විතර නෑ. බන කියලා හත් දවස් දාලා පහවදාර දෙනවා. අපි එහෙම නිවෙස් දැකලා තියෙනවා. සමහර දරුවෝ පිට රටවල් වල ඉඳලා එන්න ඕනේ හින්දා එහෙම තියාගෙන ඉන්නවා. දැන් නිකන් හිතන්නකො තියෙන තුනේ අපේ රටේ කොච්චර නැති බැරි වුණත් නැති බැරි කමට වලදාපු මිනිහෙක් ගැන අපි අහලා තියෙනවා. කන්න නැති, බීම ටිකක් නැති, තේ ටිකක් නැති අසරණ මලකයක් අපේ ගමක තිබිලා තියෙනවා. එහෙම මං හිතන්නේ. ඒකට අපේ සිංහල ජාතියෙන් ඉඩක් ලැබෙන්නේ. කෙනෙක් මැරුණාම නිකන් හිතන්න රටේම හින්න හත්මුතු පරම්පරාවකම ගෑවිච්ච ඥාතියින් මේ නිවස දෙනවා. ඇයි මේ සියලු දෙනත් එක්කලා මේ දුක් සැප දෙකම එකට බෙදාගෙන ජීවත් වෙන්න. හරි අපූර්ව සම්බන්ධකම් ටික නැවත වතාවක් ගොඩ නැගෙනවා. පැය 24 මේ කොටස කරලා අයින් වුණොත් මේ අපි අතර තියෙන අන්‍යොන්‍ය සුහදතාවය ඥාතින් අතර තිබිය යුතු ඒ සහෝදර සහෝදරත්වයේ බැඳීම සියල්ලට දිවය. ඉතින් ඒ නිසා මෙන්න මේ කියන තැනේදී මම කියන්නේ අපි සමාජයේ ජීවත් වෙන කෙනෙක් හැටියට අපේ ඥාතීන්ට හිතවතුන්ට සියලු දෙනාට යම්කිසි වූ යුතුයකමක් තියෙනවා නම් වගකීමක් තියෙනවා නම් ඒ වගකීමෙදී අපිට කිසිසේත් බෑ අඤ්ඤදත් වූ හර පුජ්‍යලේ බවටපත් වෙන්න. ටිකක් දීලා ගොඩක් අරගෙන එන්න කියලා හිතලා යන කෙනෙකු බවට පත් වෙන්න අපිට කිසිසේත්ම අයිතියක් නැහැ. ඒ නිසා අපි අපි තුල සොයන් පාලනයක්, ඒ වගේම සොයන් විද්‍යාවක් අපි තුලම අපි හදාරන්න ඕන. ඉතින් ඒ නිසා මම අඤ්ඤදත්තු හර පුජ්‍යලයක වෙන්නේ නැත්නම් මට එවැනි අඤ්ඤදත්තු හර පුජ්‍යලයෝ අසුරත දල දේවා කියලා ප්‍රාර්ථනා කරාට වරදක් නැහැ. ඉතින් ඒ වගේම ඊගාව කාරණාව පිළිතුනේ වචී පරම අපි සරල වචනකින් කිව්වොත් අතින් බතල හිතවන අය. කවුරු හරි හදිසියක රසමාරුවක් ඉල්ලුවත් මේ දැන් ටිකකට කලින් ඉල්ලුවනම් දෙන්න තිබ්බා. මේ දැන් තමයි දුන්නේ. ඔන්න අපි අහනවා එවැනි අයගේ. මතක තියාගන්න. ඔබ එවැනි අයෙකු නම් වහාම නැතිම වෙන්න. ඒ වගේම ඔබට එවැනි අයෙකු ඔබේ අසුරට එනවා නම් වහාම ඔහු අතහරින්න. මොකද මේ අපි ජීවත් වෙද්දී අපි පැහැදිලිවම දන්න එක කාරණාවක් තමයි සම්බන්ධතා කියන එක. එහෙමත් නැත්නම් බැඳීම් කියන එක අපි දන්නවා නිවනට බාධාවක් කියන එක. හැබැයි මේ බැඳීම් තුල ගොඩනගාගෙන යන ආධ්‍යාත්මික ගමන නිවනට හේතු වෙනවා. මොකද බැඳීම් බාධාවක් නම් සංසාරගත පාදු පරිකාරිකාවේදී යසෝදරා මහරහත් මෙහිණීන් වහන්සේගෙන් අපේ බුදුරජාණන් වහන්සේට වෙච්ච සේවය අපි කතා කරන්න ඕන. ඒ වගේම අම්මා තාත්තගෙන් වෙච්ච සේවය සරියුත් මොගලන් දෙනමකින් වෙච්ච සේවය රාහුල පුංචි කුමාරයාගෙන් වෙච්ච සේවය අපිට අමතක කරන්න බැහැ නිසා ගමනක ලෞකික ගමනකුත් ආධ්‍යාත්මික ගමනකුත් ගත්තාම මේ වචී පරම කියන පුජ්‍යලයාගේ එහෙම නැත්නම් අපිට එකිනෙකාට උදපදව් කරගැනීමේ අවශ්‍යතාවය පැන නගින ඕනම වෙලාවකදී අපිට පුළුවන්කම තියෙන්නට ඕන එකිනෙකා වෙනුවෙන් උදව් කරන්න. එහෙනම් පැහැර හරින පුජ්‍යලයක බවට කිසිසේත්ම Tamanපත් වෙන්න එපා. ඒක හොඳ නැති ක්‍රියාවක් වගේම හොඳ නැති පුජ්‍යලයක හැටියට බුදුහාමුදුර අපිට උගන්වනවා. ඒ වගේම තමයි අනුප්පිය බහන්නේ. එකට එකතු වෙලා ඉන්නේද්දී හරියට ಗುಣ කතර කරනවා. අනේ මොහු නම් බුදු වෙන්න ඕන කෙනෙක්. ඒ තරම්ම රහතන් වහන්සේ වගේ කෙනෙක්. එහෙමත් නැත්නම් බොහොම හොඳ උපාසක මහත්මේ කියලා බොහොම ඉහලින් වර්ණනා කරනවා. එතනින් යන්න ඇරියයින් පස්සේ එහෙම එතන යද්දී පුද්දලයා. එයා මෙහෙමයි. ඔව් මේ මේ වගේ දේවල් තමයි ඔහු කරන්නේ නොයෙකුත් තවලාද අපවාද ඔහුට කියන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඉන්න තැන එකක් නැති තැන තව එකක් කියන අය හැටියට අපි සලකන්නේ අවස්ථාවට අනුව කතා කරන අය සලකනවා බුදුරජාණන් වහන්සේ අනුත්ය භාගය. ඉතින් ඒ නිසා මමද එවැනි පුච්චලේකු නොවන්නට වගබලා ගත යුතුයි. ඒ වගේම තව කෙනෙකුද එවැනි පුච්චලේකු වග දැනෙනවා නම් ඒ පුද්ගලයාම දුරින්ම දුරු කරලා අපේ ඇසුරට හොඳ පුජ්‍යලය අපි ලං කරගන්න ඕනේ. ඊගාව කාරණාව තමයි පින්නතුනේ අපාය සහාය. අපායට යන්න සහාය දෙන කෙනා. එහෙමත් නැත්නම් අපායට යන්න උදව් කරන කෙනා. දැන් මේ අපාය කියන වචනේ කියවෙද්දී මම පුංචි කාරණාවක් කියන්නම්. පාය කියන්නේ ස්වභාව ආලෝකය කියන අර්ථය. අයන්න යොදපු හැටියම ආලෝකය නැති තැන, සැපය නැති තැන, අඳුරු තැන මෙන්න මේ වගේ අර්ථය තමයි. මේ කියන්නේ සැප නැත්නම් එතන දුක. ආලෝකය නැත්නම් එතන අඳුරක්. සතුට නැත්නම් එතන දුකක්. ඉතින් මෙන්න මේ වගේ මේ අපාය සහාය. ඒක අඳුරු තැනකට යන්න උදව් කරන කෙනා. ආලෝකයක් නැති තැනකට අරගෙන යන්න උදව් කරන කෙනා. එහෙමනම් සැප කියන එක නැති තැනට අරගෙන යන්න උදව් කරන කෙනාම හැඳින්වුවේ අපාය සහායක කියලා. දැන් එවිනි පුජ්‍යලියොත් අපි සමාජයෙන් හඳුනා ගන්නට ඕන. කවුරු හරි කිව්වොත් එහෙම "හිඩඩේ මියා." ආ බොහොම හොඳයි. යා. පුළුවන් නම් දුනු ඊතල ටිකක් තව හොයාගෙනත් එයි. එහෙම නැත්නම් තුවක්කු හරි කඩු හරි හොයාගෙන යන්න. දැනේ මෙයා. අපි යන්න පන්සලට. පන්සලට ගිහලා මොනවා කරන්නේ? අපි යන් අහවල් යහපත් කටයුත්තක් තියෙනවා එතනට යන්. එතනට ගිහලා මොනවා කරන්නේ? ඕව වැඩක් නෑ. ආ එවැනි. අපි හොරකමක් කරමු. හා බොහොම හොඳයි. අපි අහවල් පුජ්‍යලයට ගහමු. යන් දැන් ගහමු. අහල් එවැනි අය අපි අතරේ ඉන්නවා. ඒ නිසා පින්නතුනේ අපි අපි ගැන කල්පනාවට ගද්දී මේ අපාය සහායක කියලා කියන්නේ එවැනි කෙනෙක්. නිතරම යහපතින් වළක්වන, අයහපතෙන් යොදවන, අපායට මඟ සලසන, මිතුරෙකුගේ වෙස්යෙන් ළඟින් ඉන්න කෙනාව අපි හඳුන්වනවා. අපායේ සහතිකේ. ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිති මොක්පුර. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළ වදාරන්නේ ඒ කාරණාවමයි. දැන් දේවදත්ත හාමුදුරුව ගැන හිතන්නකො නේද? බුදුරජාණන් වහන්සේත් එක්කලා ජේතවනාරාමේ කොච්චරනම් කාලයක් වැඩ ඉන්නේ නැද්ද? ඉඳ ඉඳ එක විහෙර. විඳ විඳ දහම් මනහර. හැමදාම ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. මේ ධර්ම ශ්‍රවණයේ තුලින් තමන්ගේ ජීවිතේ ඕනෑවටත් වඩා සකස් කරගන්න පසුබිම ඒ තුල තියෙනවා. අහෝ දේවදත් නොදිටි මොක්පුර නමුත් දේවදත්ත හාමුදුරුවෝ නිර්වාණ අවබෝධය කරේ නැහැ. හේතුව හේතුව තමන්ට යහපත් කල්යාණ මිත්‍රයෙකු වෙන්න බැරි වෙච්ච කාරණා. මොකද මෙතනදී වැදගත් වෙන එක දෙයක් තමයි අපි කල්යාණ මිත්‍රයෝ හොයන තැන මම කල්යාණ මිත්‍රයෙකු වෙන්නේ නැත්නම් මට කිසිසේත්ම කල්යාණ මිත්‍රයෝ ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ. අපි හැමදාම බුදුන් වහන්සේදී අපි කියනවා විනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම මේ උදාරතර පිංකමෙන් මට අසත්පුරුෂ ඇසුරක් නම් නොලබේවා සතං සමාගමෝ හෝතු සත්පුරුෂ සමාගමයක්ම වේවා අසුරක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ ඉවෙනි වූ ප්‍රාර්ථනාවක් හදවතින් කරන්න නම් අපි පින්නතුනේ අපි පළමුවෙන්ම තමන් කල්යාණ මිත්‍රයෙකු බවට පත් වෙනවා. තමන්ගේ කල්යාණ මිත්‍රකම තමයි තමන්ගේ මිතුරුකම තමයි තමන්ගේ මෛත්‍රිය තමයි සමාජයේ යහපත් සමාජයක් බවට පත් කරවන්නේ. මම මෙහිදී තව විශේෂ කාරණාවක් කියන්න ඕන. ඒ තමයි පින්තුනේ අපාය ගැන කතා කරපුවාම ඒකෙදී සතිස් 100 නිරේ වැටුණොත් එදයි අනුවන සම්දැනෙන්නේ. 137ක් අපායවල ගැන කතා කරනවා ලෝවර කරන්නේ. ඒ වගේම අට මහා නරකයන් ගැන කතා කරනවා. සංජීවය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීතිය. ඒ වගේම තව පැත්තකින් ගත්තාම කතා කරනවා නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපායවා. බලන්නකො සතර අපායවල් ගැන කතා කරා, අටමහා නරකයන් ගැන කතා කරා, 137ක් අපායවල් ගැන. දැන් මේ නරකය කිව්වත් ආලෝකයක් නෙවෙයි. ඒ වගේම සතර අපාය කිව්වත් ආලෝකයක් නැහැ සැපයක් නැහැ දුකක්මයි. ඒ වගේම සතිස් 100 නිරේවට 137ක් වූ නිරයන් ගැන කතා කරත් සැපයක් නම් ගෑවිලාව නැහැ. වෙනතුනේ අපි නිකන් එක තැනක පුංචි වචනයක් විතරක් කියලා අපි මෙතනින් ඒ කාරණාව ඉස්සරහට යමු. අපි උදාහරණයක් විදිහට අපි හිතමු සමාජය අපි ජීවත් වෙනවා. සමාජයේ අපි ජීවත් වෙද්දී එකිනෙකා වෙනුවෙන් යම් යම් කටයුතු කරද්දී එකිනෙකා අතින් පුංචි පුංචි අකුසල් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපි ගෙදර ඉන්න අපේ අම්මා ගැන හිතුවොත් මේ ගෙදර ඉන්න අම්මාකින් පුංචි පුංචි සත්තු මැරෙනවා සමහරක් විට කූඹි සමහරක් විට කරපොත්තු සමහරක් විට කරන පුංචි පුංචි සත්තු මේ අම්මාකින් විනාශ වෙනවා මේ අම්මා මේ සත්තු ටික විනාශ කරේ ඒ සත්තු කෙරෙහි තිබෙන වෛරයෙන් නෙමෙයි ඒක හොඳට මතක තියාගන්න මෙන්න මේක හරි අපූර්ව තැනක් අපිව දෙගිඩියාවකට තල්ලු කරනවා මොකද ඊට එහා ගියපු කරුණාවක්, මෛත්‍රියක්, දයාවක්, අනුකම්පාවක්, උපේක්ෂාගත බව, උපේක්ෂා සහගත බවක් මේ අම්මගේ හිතේ තිබ්බා. ඒ කවුරු වෙනුවෙන්ද? තමන්ගේම සාන්පුරුෂය වෙනුවෙන්. තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්. තමන්ගේ දුව පුතා වෙනුවෙන් විවෘත වෙච්ච මහා මෛත්‍රිය කරුණාවක් තිබ්බා. ඉතින් ඔවුන් රැක ගැනීම වෙනුවෙන් ඒ පුංචි පුංචි නිවසට ආපු සත්තු ටික විනාශ කළා දැම්මා. දැන් මම හාමුදුරු කෙනෙක් හැටියට මේ කරන්න හදන්නේ අම්මව නිර්දෝෂ කරවන්න නෙමෙයි. අකුසලයක් කරා නම් ඒ අකුසලය අකුසලයක්මයි. අකුසලයේ කිසිසේත් කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට මේ අකුසලය අපි කරද්දී අපි කරලා තියෙන්නේ අපේම පැවැත්මට. අපේම පැවැත්ම වෙනුවෙන් අපි දෙයක් කරනවා. දැන් ඒ අතරතුර එහෙව අකුසල් කරත් අපි හැමදාම පන්සලට මාසිකව දානි පූජා කරනවා සම්බුද්ධ පූජාවන් පවත්වන බෝධි පූජාවන් පවත්වන බණ භාවනා කරනවා කටක පිංකම් කරනවා හත් දවස් තුන් මාසෙ අවුරුද්දේ මේ වගේ පින්දහම් අපි කරනවා නැති බැරි අයට උදව් කරනවා දැන් ඔන්න අපි අතින් එදිනෙදා වෙන පුංචි පුංචි වැරදි එක්කලම ගත්තාම තවත් ලොකු කුසල කර්ම ටිකකුත් අපිත් එක්කලා ගොඩ නැගෙනවා. දැන් වෙනතුනේ මම මේක කියලා මම අවසන් කරන්න. මොකද්ද? මේක මම සාමාන්‍ය නිතර භාවිතා කරන කතාවක්. මේ කතාවේ ඇත්ත නැත්ත හොයනවට වඩා වටිනවා ඒ කතාවේ යථාර්ථය ගන්න එක. යම රජුරෝ ළඟට අරගෙන එන මේ නිර්සත්වයව අපායට ගියපු කෙනාව ඉන්නේ යමපල්ලු ඇද්දගෙන ඉන්නේ. ඒ ඇද්දගෙන ඉදි කෑ ගහනවා මේ අපායට ගියපු කෙනා. මේ වෙලාවේ ඔව්ව දැක්කම යම රජුරු තමන්ගේ ආසනලුත් දැකීලා කියනවා මේකව මොකද දෙස්සේ දලාවේ. ස්වාමිනි මොව් මෙන්න මේ අකුසලයේ කරා. ඒ නිසා එහි විපාක දෙව්වන් ඕනේ නිසායි මොහු අපායට අපි ඇදගෙන ආවේ. ඒ වුණාට මේක අපින් කරපු එකක්. ඒ වුණාට මොහු පින් කරපු එකක්. මොහු වහාම මනුස්ස ලෝකෙට දානවා. වෙනතුනේ මගේ මේ පහුගිය දවසක කෙනෙක් ප්‍රශ්නයක් අහනවා අම්බරුවනේ මේ මහ පොළොවේම නේද එහෙමතුනේ මිහි පිටම නේද අපාය තියෙන්නේ අනිත් අපායවල් කියන්නේ බොරු ඒවා නේද මොකද මං ඒකට ගිහිල්ලා තියනවද නැද්ද කියලා මම මට මට දැනෙන්නේ නෑනේ අතීතය තුල අපායේ හිටියද නැද්ද කියලා එක හෝ ලබනාත්මක අපායට යන්න තියනවද කියන එක ගැන හෝ මගේ ඇස් දෙකෙන් දකපු අත්දැකීමක් නැති නිසා මට අපායවල ගැන කියන්න මේ හැබැයි අපි මේ මහ පොළව උඩ දකින යම් යම් දේවල් ටිකක් තියෙනවා නිර්තිරසන් සත්වයෝ ඉන්නවා අපා දුක් විඳින මිනිස්සු ඉන්නවා එහෙම හින්දා මිනිස්සු කියලා මේ අපායවත් නෑ සාමාන්‍ය බුද්ධ භාසිතයේ ලෝකේ කවදාකවත් බොරුවක් කරන්න පුළුවන් සමතෙක් ලෝක පහළ වෙන්නේ නෑ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළ තිබුණා නම් අහවල් තැන මේ මේ කියන අපායවල් තියනවා කියලා. ඒ අපායවල් නැති වෙන්න විදිහ නෑ. ඒ නිසා අපි ලෝතර බුදුරජාණන් වහන්සේගේ මඟ අනුව යන ශ්‍රාවක පිරිසක් ඇටියට එවැනි අපායවල් ඇති. නමුත් මට කියන්න දුන්නා උනේ මෙන්න මේ අපායට අරගෙන ආපු කෙනාව මනුස්ස ලෝකෙට දාන්න කියද්දී එතනදී යම රජුරෝ දෙන හරි අපූර්ව පාඩමක් තියෙනවා. මොකක්ද? අපි ඔහුට දෙමු යමපල්ලෙක් වගේ අම්මෙක් තාත්තෙක්. හැමදාම ගහන, ගුටි කන කිසි කරුණාවක්, මෛත්‍රියක්, දයාවක් නැති අම්මෙක් තාත්තෙක් දෙමු. ඒ වගේම මේ අම්මා තාත්තට දෙමු අපි යමපල්ලෙක් වගේ දරුවෙක්. දඩබ්බර කිසිසේත්ම කියන දේ අහන්නදී අම්මට තාත්තට ගහන නොයෙකුත් දුක් වේදනාවන් වලට පමුණුවන දරුවෙක් අපි වුන්ට දෙන්න. ඒ විතරක් නෙමෙයි සහෝදර සහෝදරයෝ යම පල්ල වගේ දෙමු. ඊවගේම අසල්වැසියෝ ඥාතින් යම පල්ල වගේ ඥාතින් දෙමු. අසල්වැසියෝ දෙමු. ඒ වගේම යම්කිසි ආයතනයක වැඩ කරන්න යද්දී ආයතන ප්‍රධානියත් යම පල්ලෙක් වගේ. එහෙනම් ඒ ආයතනයේ ස්වාමියා කොච්චර හොඳ වුණත් ඒ ස්වාමියාට අපි දෙමු යම පල්ලෙක් වගේ සේවකයෝ. හැම තිස්සම කරදර කරන, උද්දෝෂන කරන, නොයෙකුත් පාඩු කරන නොයෙකුත් සේවකයෝ ටිකක් ඒ විතරක් නෙමෙයි. යම පල්ලෙක් වගේ බෙරිඳ, යම පල්ලෙක් වගේ ස්වාමියෙක් එහෙම දෙමු. දැන් බලන්නකෝ මේ කතාව කොච්චර විශ්වීයද කියලා. අපි සාමාන්‍ය දිනදා සමාජයේ ජීවත් වෙද්දී ඒ සමාජය තුල ජීවත් වෙන අපි මේ කියන ඇලුම් බැලුම් ගැරහුම් ගැටුම් වලට නොයෙකුත් යුද්ධ බිය තව පැත්තකින් ගත්තාම නොයෙකුත් කලකෝලාහල බිය රෝග අමනුෂ්‍ය උපද්‍රව මේ නොයෙකුත් කරදරවලට මුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපි කිසි කෙනෙක් පුංචිම පුංචි කියලා හෝ අකුසලයක් කරත් ඒ අකුසලයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ జగති ප්‍රදේශෝ යත්තට්ඨිතෝ මුංජය පාපකම්මා අපි කරපු අකුසලය අපි කරපු අකුසලය කොච්චර බරපතල වුණත් කොච්චර පුංචි වුණත් එයින් බේරිලා ඉන්න අහසට ගියත් වැඩක් නෑ න අන්තලෙක් න සමුද්ද මැජේ මුහුද මැදට ගිහිල්ලා හිටියත් වැඩක් නෑ න පබ්බ තානං විවරං පවිස්ස ගල් ගුහාවක් ඇතුළට පර්වත කුහරයක් ඇතුළට ගිහිල්ලා හිටියත් වැඩක් නැහැ. තමන් කරපු අකුසලෙන් බේරිලා ඉන්න මේ මුළු විශ්වයේම කොහේවත් තැනක් නැහැ කියලයි බුදුහාමුදුරු සඳහන් කරේ නිසා අකුසලය පුංචිද ලොකුද කියන එක නෙමෙයි මෙහිදී වැදගත් වෙන්නේ අකුසලය මොන මාදිලියක එකක් වුවද ඒ අකුසලයේ තියෙන විපාක එලෙසමයි ඒ අකුසලයට විපාක අපිට සිද්ධ විඳින්න සිද්ධ වෙනවද? ඕ විඳින්න සිද්ධ වෙනවාමයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ හැමතිස්සම අවධාරණය කරන්නේ කත්තබ්බං කුසලං කුසල් කළ යුතුයි. නත්ති ජාත සමරණං අපිට නොමැරී ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට ලැබෙන හැම මොහොතක්ම හරිම වැදගත්. ඒ නිසා අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව තුල ගත්තත් උන්වහන්සේට තිබෙන සුවනවනු හිසරදය මේ සාමාන්‍යයෙන් ගත්තාම මිනිස්සෙගේ හිතකට පහළ වෙච්ච ලාමක සිතිවිල්ලක් හින්දා උන්වහන්සේ බුදු වෙච්ච ආත්මෙ පිරිනුවන් පාන කම්ම ඒ අසනීපේ නිසා උන්වහන්සේ දුක් විඳා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේගේ පැත්තට ගත්තා. උන්වහන්සේ පිරිනුවන් පෑවෙත් අප්‍රමාණ විදිහට ගුටි බෙත කාලා. තව පැත්තකින් ගත්තාම අඟුලිමාල හාමුදුරුවෝ ගත්තාම තමන් කරපු ඒ ආත්මම කරපු අකුසල් කර්ම තමන් රහතන් වහන්සේ නමක් වුවත් මේ ළමයි ලපටි ගස්වල ගෙඩිවලට ගහන ගල් ඇවිල්ලා උන්වහන්සේගේ ඇඟේ වැදුනා. උන්වහන්සේ ලේ පෙරාගත්ත ගමන් තමයි උන්වහන්සේ විහාරස්ථානෙට වැදුණා. ඒ වගේම තමයි කටින් පිට කරපු යම් කිසි වචනයක් හින්දා අසූචි වලක අසූචි අනුභව කරපු හාමුදුරුවරු ගැන අපි අහලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්නතනේ අපි කටින් පිට කරන වචනය කොච්චර දරුණු වචනයක් වත් එහි විපාකයක් තියෙනවා. අර එක් ගමනක් මගෙන් එක මහත්මියක් අහනවා හාමුදුරුවනේ අපි සමහරක් විට අපි කටින් කියනවා ඕකට නම් එහෙන හතම ගහන්න ඕනේ කියලා. ඒවට හාමුදුරුවනේ පවුද? ඒවට ලැබෙන්න තියෙන විපාක මොනවද? <clears throat> කියලා මගෙන් අහන්න. මතක තියාගන්න අපේ කටින් පිට කරන වචනේ බැරෑරුම්කම ඒ පුජ්‍යලයා ළඟට යන්න කලින් අපි කරා පැමිණෙනවා. සමහරක් විට ඕකට හෙන හතම ගහන්න ඕනේ කියලා හිතපු අයට හෙන වදින්න බැරිකමකුත් නැහැ. ඒ නිසා සමහරක් විට වාහනයක වල හැප්පිලා මැරෙන්න ඕනේ කියලා හිතන කටින් පිට කරන කෙනාට තමන් ඊ මට්ටමට පොඩි වෙලා මැරිලා යන්න බැරිකමකුත් නැහැ. සමහරක් විට වෙඩි වැදලා අනුන් අන්න පිහිපාරකින් උවද තමන්ගේ දිවි තොර වෙන්න පුළුවන්. අනුන්ට තියෙන වෙඩි උණ්ඩෙකුත් තමන්ගේ සිරුර පසාරු කරගෙන ගිහිල්ලා බැඳිලා මැරෙන්න පුළුවන්. ඒ නිසා කටේ හටගත් කිතේරියෙන් පුජ්‍යලයා විනාශ වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ අපි එක දෙයක් මේ වෙලාවේදී හොඳට පැහැදිලිවම අපේ අපේ සීයට අපි ගමු. මොකද හිතියොත් හොඳට හැදී දෙවියොත් නමත වඳී කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා අපි මේ ගත කරන ජීවිතයේදී තමන් මොන වගේ මොන වගේ කෙනෙකු බවට පත් වෙනවද ඒ තමන්ගේ තියෙන කල්යාණ මිත්‍රත්වය තමන් පාප මිත්‍රයෙකු නොවන එක සමාජයට තමන් කොච්චරනම් යහපත් පුජ්‍යලයක් බවට පත් වෙනවද කියන කාරණාව පිළිබඳව හිතන්න හොඳම වෙලාව කරගන්න මේක. තව පැත්තකින් ගත්තාම පින්නතුනේ අපි අපේ ජීවිතයේ එවෙනි නරක, එවෙනි නපුරු, ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපේ ධම්මපද ගාථාවෙන් කියන්නේ මොකද්ද? නබ්බජේ පාපකේ මිත්‍ර. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න එපා. නබ්බජේ පුරිසා ධමේ අධමයෝ ඇසුරු කරන්නත් එපා කියලා කියනවා. දැන් බලන්නකො පින්නතද? නේද? පාප මිත්‍රයෝ විතරක් නෙමෙයි අධම පුජ්‍යලයෝ ඇසුරු කරන්න එපා කියලා කියනවා. පහත් ඒ පහත් ගති පැවතුම්, පහත් සිතිවිලි සමහරක් පිට ගත්තාම හොරමරකම් කරන, තව පැත්තකින් ගත්තාම දූෂණ වංචා කරන, සමාජයට නොයෙකුත් ආකාරයේ අපචාර අපවාද කරන සියලු දෙනාමත් අපි තෝරා බේරාගෙන අපි ජීවත් වෙන්නේ. මොකද මිත්‍ර කියන වචනය අපි හඳුන්වන තැන් කීපයක් තියෙනවා. දැන් මිත්‍ර ප්‍රතිරූපක ප්‍රතිරූප කියන මිතුරෙකු වගේ කියන අර්ථය. මිතුරෙකු වගේ. හැබැයි මිතුරෙක් නෙමෙයි. ඒ වගේ එහෙනම් මිත්‍ර කියලා කියන්නේ මෛත්‍රිය. මිතුරු බව. එහෙනම් මේ මිතුරු බව තුළ මෛත්‍රී බව තුළ අපි බෝධිසත්වයෙක් බවට පත් වෙනවා. ඒ බෝධිසත්ව ගති පැවතුම් ඇති පුජ්‍යලයක් බවට අපිපත් වෙද්දී අපේ සාංසාරික ගමන ඉස්සරහට අරගෙන යන්න බොහෝ පහසුවක් වෙනවා. මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා මොකද්ද? නිවනට බාධා වෙන පළවෙනිම කාරණාව හැටියට අසේවනාච බාලානා හේතම් මංගල මුත්තම අසේවනාච බාලානා බාලය ඇසුරු කරන්නේ නැති එක මෝඩය ඇසුරු කරන්නේ නැති එක පෞකාරයෝ ඇසුරු කරන්නේ නැති එක නිවනට බාධාවක් බවට පත් වෙනවා. එහෙමනම් මේ නිවනට යන ගමනේ අපේ ජීවිත සොරක්සිතතාවය ඇති කර ගැනීම සඳහා තමන් කල්යාණ මිත්‍රයෙකු වන්න, පාප මිත්‍රයෙකු නොවන්න. ඒ සඳහා හැමෝටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං තී වේවා සාදු සාදු සාදු අප කෙරෙහි අනුකම්පාවෙන් එතුම් වූ සද්ධර්මානුශාසනාව දේශනා කරන්නට යෙදුණු පණ්ඩුලගම ශ්‍රී වීරසේකරා රාමාධිපති නෙල්ලිකුලම ශ්‍රී සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාම මහා විහාර පරිවේනාධිපති අනුරාධපුර ලෝටස් ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්ම වාගාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද පොතානේගම සෝමරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම ධර්ම දේශනාවේ කුසලානිසංසයන් සුවසේ පාරමිතා පූර්ණය කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණසම හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා සිදු කරමු සාදෝ සාදෝ සාදෝ ඔබ සැමට තෙරුවන් සරණයි